මනමින් දුක් ගැනීම ගෙවීම පිණිස පවතින උතුම් වටිනා ධර්මයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයට අනුරූපව යම්කිසි කෙනෙක් තමන්ගේ හිතේ ප්‍රසාද මාත්‍රයක් ඇති කරගත්තත් එයත් ඔහුට බොහෝ කාලයක් හිතසුව පිණිස පවතිනවා. ඒකට හේතුව තමයි ඔහු පැහැදිය යුතු තැන පැහැදීම අනන්ත අප්‍රමාණ සසර ගමනක දුක් විඳින සත්‍යයට යහපත පිණිස පවතිනවා නම් ඒ යහපත පිණිස පවතින වටිනාම ශ්‍රවණය වෙන්නේ ධර්ම ශ්‍රවණය. අනුත්තරීය ශ්‍රවණ කියලා දැක් වෙනවා ඒ නිසා. මේට වඩා උත්තරීතර ශ්‍රවණයක් වෙන ඇත්තේ නැහැ. පරම දුර්ලභයි ලෝකයේ තුල සද්ධර්ම ශ්‍රවණය. එනිසාම ධර්ම ශ්‍රවණය කරන ඔබ සදහසිත උපදවාගෙන ඒ කෙරෙහි නැමුණු කන් නැතිව ඊටමත් ගෞරවාදරයෙන් ප්‍රඥා සම්පන්නව ඒ ධර්මය අහන්නට ඕනේ. ඇසීමෙන් පමණක් ඒ සීමා නොකොට ධාරණය තුළ දරා ගැනීම තුළ එය තවදුරටත් ප්‍රගුණ කළ හැකි පරිදි තබා ගන්නට අවශ්‍යයි. ඒ වගේම ප්‍රගුණ කිරීම කියන දේ සිද්ධ කරන්න අවශ්‍යයි. ධර්මය මේ විදිහට තමන්ගේ ජීවිතයට භාවිත කරනකොට තමයි එය මනා යොදා ගැනීමක් බවට පත්වන්නේ. එලෙස යොදාගන්න ධර්මය නැතිනම් තමන්ගේ ජීවිතය ඒ විදිහට ධර්මානුකූලව හැඩගස්වා ගැනීම නිසා මෙලවත් පරලවත් යහපත සිද්ධ කරගන්නට පුළුවන්කම ලැබෙනවා වගේම මෙලෝ පරලෝ කියන දෙලොවින් නිදිලා උතුම් වූ නිර්වාණය අවබෝධ කරගෙන සැනසීම ලබන්නටත් පුළුවන්කම තිබෙනවා. එනිසා පින්නතුනේ අපි අපේ ජීවිතයේ දිහාවට හැරිලා බලනකොට අපේ ජීවිතයේ යථාර්ථය පිළිබඳව අපි ගවේෂණය කරන්න යදී. අනේ යථාර්ථය නැතිනම් ඌ පරිදි කතාව තමයි බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දෙන්නේ. සාමාන්‍ය ලෝකයාට නොපෙනෙන නමුත් නුවණින් මෙනෙහි කරන්නෙකු විසින් දැකිය හැකි ප්‍රඥාවෙන් ප්‍රතිවේධ කරන්නට පුළුවන් දෙයක් තමයි භාග්‍යතුන් වහන්සේ පෙන්වුවේ අපේ ජීවිතයේ යථාර්ථය නැත්නම් ජීවත් වෙන තැන තියෙන ඇත්ත කතාව මොකක්ද කියලා. ඒ අවබෝධ කරගන්නට විවිධ පර්යායන්ගෙන් බුදුරජාණන් වහන්සේ ඒ පිළිබඳව පැහැදිලි කළා. ඒ පැහැදිලි කිරීම අතර අපිට ධර්මතා විශේෂෙහි පවස්නා පැහැදිලි කිරීම අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. ස්කන්ධ ධාතු ආයතන ආදී වශයෙන් ස්කන්ධ ධර්මයන් ආයතන ධර්මයන් ආදී පිළිබඳව භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා. ඇතැම් ධම්පරයායන්ගෙදී මේ ධර්මතා පිළිබඳව පැහැදිලි කිරීමක් නොකොට මේ වාසය කරන සත්‍යයට පැමිණෙන දුක පිළිබඳව දේශනා කරනවා. කාමයේහි දුක, කාමයේහි තියෙන ආදීනවය ඉපදුණු මිනිස්සෙකුට ජීවිතේ එන්නට පුළුවන් මහා දුක් රැස පිළිබඳව භාග්‍යතුන් වහන්සේ පෙන්වා දෙනවා. එතකොට මේ ආදී සියලුම කාරණාවන් ඉලක්කගත වන්නේ එක තැනකට ඒ තමයි නිර්වාණය කියන තැනට. එතකොට මේ නිර්වාණය කරා ඉලක්කගත වෙනකොට අර ධර්මතා વિષය පිළිබඳව අවබෝධ කරගන්න කෙනෙක් ඉන්නේ එක තැනක නැතිනම් මේ කෙනා ප්‍රධාන වශයෙන්ම ඔහුගේ ප්‍රතිපදාව තුළ තියෙන මූලික අංගයක් ඒ තුළ සම්පාදනය කරගන්න ලබනවා. ඒ වගේම අර පුද්ගලයෙකුට ජීවිතේ පැමිණෙන දුක පිළිබඳව සලකා බලන කෙනෙකුවත් ප්‍රතිපදාවට අවශ්‍ය පසුබිම තමයි සලකා බලන්නේ. මේ විදිහට පින්නතුනේ අපි හොයා බලනකොට අපිට බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුළ මේ ආදී කාරණාවන් අපිට බොහෝ කොට දකින්නට පුළුවන්කම තිබෙනවා. අපි දිගින් දිගටම සාකච්ඡා කරගෙන පැමිණියේ ගිරිමානන්ද සූත්‍රය ආශ්‍රය කරගෙන අංගුත්තර නිකායේ දසක නිපාතයේහි දකින්නට තියෙන මේ ගිරිමානන්ද සූත්‍රය බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ආනන්ද තෙරුන් වහන්සේට. ගිරිවානන්ද ස්වාමීන් වහන්සේ අසනීප තත්වයෙන් පසු වන බව භාග්‍යතුන් වහන්සේට දැනුවත් කළාට පස්සේ ගිරිමානන්ද ස්වාමීන් වහන්සේට ප්‍රකාශ කරන ලෙස පවසා මේ දස සංඥාවන් භාග්‍යතුන් වහන්සේ ආනන්ද තෙරුන් වහන්සේට වදාළේ. ඒ දස සංඥාවන් නම් අපි වැඩි යුතු, අපි ප්‍රගුණ කළ යුතු, අපි ලෝකයේ පිළිබඳව දැකිය යුතු ආකාරයන් 10ක්. ඒ ආකාරයන් 10 ඉතාමත් විශේෂයි. ඒ ආකාර 10 අපිට බුදු ශාසනයක ලැබිය හැකි දැකිය හැකි ප්‍රධානම සංඥාවන් ලෙස අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. අපි සරල ලෙස හඳුනා ගැනීම කියන දේ තුළින් අපි සංඥාව කියන දේ අර්ථ ගන්නවා. ඒ හඳුනා ගැනීම කියනකොට අපි අනිත්‍ය සංඥා කියනවා අනිත්‍ය ලෙස අපි ග්‍රහණය කර ගැනීම අනිත්‍ය ලෙස හඳුනා ගන්න බව. ඒ කියන්නේ සලකුණු වශයෙන් අපි ලෝකේ ස්වභාවය සලකුණු කොට තබනවා අනිත්‍ය වශයෙන්. ලෝකේ ස්වභාවය අපි සලකුණු කොට තබනවා අනත්ත් වශයෙන්. ලෝකේ ස්වභාවය අපි සලකුණු කොට තබනවා අසුභ වශයෙන්. අනේ වගේම ලෝකේ ස්වභාවයේ සලකුණු කොට තබන තවත් එක ආකාරයක් තමයි පින්නතුනේ ආදීනවේ කියලා කියන්නේ. නිසා ගිරිමානන්ද සූත්‍රය ආශ්‍රය කරගෙන අපි මේ දස සංඥා පිළිබඳව කතා කිරීමේදී අද අපි සාකච්ඡාවට භාජනය කරන්නේ ආදීනව සංඥාව. ආදීනවය. ආදීනව කියනකොට අපි දන්නවා යම් පමණකට සුදු සමය තුළ ආදීනවය යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද කියන එක බුදුරජාණන් වහන්සේ නොඑක් අවස්ථාවලදී මේ ආදීනවය පිළිබඳව පැහැදිලි කරනවා. අස්සාද ආදීනව නිස්සරණ කියලා පැහැදිලි කිරීමේදී ලෝකේ ආස්වාදයක් තියෙනවා ඒ වගේම ලෝකේ ආදීනවයක් තියෙනවා ආදීනවෙන් නික්මීම් වශයෙන් තිබෙන නිස්සරණයක් තියෙනවා ආස්වාදය ආදීනවය සහ නිස්සරණය එතකොට ආදීනවය කියලා කියනකොට අපි පීඩාවටපත් වීමේ නැතිනම් ඒ තුලින් අපි ලබන අයහපත් ප්‍රතිවිපාකයන් තමයි ආදීනවේ විදිහට හඳුන්වන්නේ. රූපේහි ආදීනව තියෙනවා වේදනාවේ ආදීනව දේශනා කළා සංඥාවේ ආදීනව දේශනා කළා සංස්කාරේහි ආදීනව දේශනා කළා විඥානයේහි ආදීනව දේශනා කළා. ඒකට ආදීනව මෙන්න මේ මේ ආකාරයන්ගෙන් අපිට රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ධර්මයන්ගේ දකින්න පුළුවන්කම තිබෙනවා. එතකොට මේ ආදීනවය පිළිබඳව අපිට බුදු දේශනාව තුළ විග්‍රහ වන ආකාරයන් විවිධ ස්වરૂපව දකින්න පුළුවන්කම තියෙනවා. දැන් ප්‍රථම ධානයේහි ආදීනව දකින්න නිසා තමයි ဒုတိ ය ධානය උපදවගන්නේ. ဒုတိ ය ධානයේහි ආදීනව දකින්න නිසා තමයි තෘතිය ධානය උපදවගන්නේ. එතකොට එහි තියෙන දුර්ගුණයක් නැතිනම් එහි තිබෙන පීඩාවක් එයින් ලැබෙන පෙලීමක් එහි තිබෙන අවර්ණවත් භාවයක් පිළිබඳව සිහිපත් කොට තේරුම් ගැනීමක් තමයි පින්නතුනේ අපි දකින්නේ විශේෂයෙන්ම ආදීනවයක් කියන එක තුල. ආදීනවය සංඥාවක් හැටියට අපිට පාවිච්චි කරන්න පුළුවන්කම තියෙන දෙයක්. අපේ හිත පිළිබඳව අපි කොහොමද සකස් කරගන්නේ අපේ හිත හදාගන්නේ කොහොමද කියන එක ගැන කතා කරනකොට අපි පසුගිය දේශනාවන් තුළ කතා කළා හිතට පග්‍රහ කළ යුතු තැන පග්‍රහ කරන්නට ඕනේ නිග්‍රහ කළ යුතු තැන නිග්‍රහ කරන්නට ඕන කියලා. එතකොට අන්න ඒ බඳු ධර්මයන් කිරීමේදී ඒ ආදීනවයේ පිළිබඳව අපි විශේෂයෙන්ම සලකා බලනකොට ආදීනවය විවිධ පැතිකඩවල් වලින් අපිට දකින්න පුළුවන්කම තිබෙනවා. ඒ ඒ තැන්වල බුදුරජාණන් වහන්සේ අපි ඉහත දැක්වූ විදිහටම ආදීනවය පිළිබඳව අපිට විවිධ ස්වරූපයන්ගෙන් විවිධ වචන වලින් අපිට දේශනා කරලා තියෙනවා. ඒ කියන්නේ දැන් ආස්වාද ආදීනව නිස්සරණ කියනකොට එතන ආදීනවය පිළිබඳව අපිට දේශනා කරලා තියෙනවා වගේම ඇතම් අවස්ථාවලදී මේ ආදීනව පිළිබඳව සලකා බැලීම ඉතාමත් වැදගත් දෙයක් වෙනවා. මොකද සිතට නිග්‍රහ කළ යුතු තැන නිග්‍රහ කරන්නටත්, පග්‍රහ කළ යුතු තැන පග්‍රහ කරන්නටත් අවශ්‍ය වෙනකොට ආදීනවේ දැකීම ඉතාම වැදගත් කාරණාවක්. මොකද ජීවිතයේ ආදීනවේ දකින්න කෙනෙකුට තමයි නිස්සරණයක් අවශ්‍ය වෙන්නේ. ආදීනවයක් නොදකින්න කෙනෙකුට කවදාවත් නිස්සරණයක් අවශ්‍ය වෙන්නේ නැහැ. එනිසා ලෞකික ප්‍රතිපදාව තුළ වුණත් එයාට ආදීනවේ දැකීම අත්‍යවශ්‍ය දෙයක්. ලෝකෝත්තර ප්‍රතිපදාවකට එළඹෙන්නට ලෝකෝත්තර ප්‍රතිපදාවක් පටන් ගන්නට කෙනෙකුත් යොමු වන්නේ ලෞකික පැවැත්ම තුළ එයා දකින ආදීනවයක් නිසා. එනිසා මේ ශාසනයේ ආදීනවය දැක්වීම කියන එකට හිමි වෙන්නේ ඊටමත් ප්‍රධාන තැනක්. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ආස්වාදය සල්පයයි. ආස්වාදයේ තියෙන නිසා තමයි සත්‍යය මේ රූපාදීෙහි ඇලෙන්නේ. හැබැයි ආදීනව බහුලව තිබෙනවා. ආදීනේ ආදීනවේ තිබෙන නිසා තමයි සත්වය මේ පිළිබඳව රූපාදීහි කලකිරෙන්නේ කියලා. එනිසා අපිට මේ ආස්වාදයක් ආදීනවයක් පිළිබඳව කතා කළොත් මේ මාත්‍රකාව බොහොම ප්‍රධාන මාත්‍රකාවක් හැටියට සැලකමින් විශාල වපසරියක අපිට කතා කරන්න පුළුවන්කම තියෙනවා. ඒක ආයතන විදිහට, ස්කන්ධ විදිහට, ධාතු විදිහට, මේ ආදී ධර්මයන් හිමි තිබෙන ආදීනවය කියලා කියන්නේ මොකද්ද කියන එක පටිච්චසමුප්පාද ධර්මයක් විදිහට අපිට ජරා මරණ, ජාති ජරා මරණ දුක උපදවන තැනට එනකොට ඒ ආදීනවයක් විදිහට ඒක සකස් වෙන ආකාරය, ඒ ආදීනවේ නැති කිරීම පිණිස අපි කටයුතු කළ යුතු ආකාරය මේ ආදී ලෙස ආදීනවය ගැන හිතනකොට ආදීනවය පිළිබඳව අපි සලකා බලනකොට විස්තරාමත් විශාල වපසරියක අපිට ආදීනවය ගැන කතා කරන්න පුළුවන්කම තියෙනවා. හැබැයි ඒ ඉතාමත් විශාල වපසරියක අපි ආදීනවය ගැන කතා කරනකොට දැන් ආදීනව සංඥාව පිළිබඳව අපි විමසා බැලුවොත් මොකද්ද මේ ආදීනව සංඥාව කියලා කියන්නේ? ආදීනව වශයෙන් අපි හඳුනා ගන්නවා නම් ලෝකෙ කොහොමද අපි ආදීනව වශයෙන් හඳුනා ගන්න කියන එකත් මෙතනදී සලකා බැලීම වැදගත් වෙනවා. එතකොට මේක එක පරයයක් නැතිනම් එක ක්‍රමයක් අපි සාකච්ඡා කරන ආදීනව පිළිබඳව අපි හඳුනා ගන්න ආකාරය. බුදුරජාණන් වහන්සේ මේක දේශනා කරන්නේ මෙතනදී මේ සම්මුතිය තුළ කෙනෙකු සාමාන්‍යයෙන් ඇති කරගනු ලබන ආදීනවයක්. එතකොට මේ ආදීනවේ කොහොමද? අරඤ්‍යගතෝ වා, රුක්ඛමූලගතෝ වා, ශුඤ්ඤාගාරගතෝ වා, ඉතිපටි සංසික්කති. යම්කිසි කෙනෙක් ආරණ්‍යයකට හෝ ගහක් මුලකට හරි හිස්ගේකට හෝ නැතිනම් විවේක ස්ථානයකට ගියාට පස්සේ එයා මේ විදිහට කල්පනා කරනවා ඉතිපටි සංසික්කති. මේ විදිහට සලකා බලනවා. කොහොමද බහු දුක්ඛෝකෝ අයං කායෝ බහු ආදීනෝ මේ කය බහු දුක්ඛෝ බොහෝ දුක් ඇති දෙයක්. බහු ආදීනෝ බොහෝ වූ ආදීනව ඇති දෙයක්. එතකොට මේ කයෙහි විවිධ වූ ආබාධ උපදිනවා. මේ කයේ විවිධ වූ ආබාධ උපදිනවා. චක්කු රෝගෝ, ඇස් රෝගෝ උපදිනවා. මේ කය පරිහරණය කරනකොට ඇස්සෝග උපදිනවා. දැන් අපි අනිත්‍ය ගැන කතා කළා, අපි අනාත්මය ගැන කතා කළා. ඒකට අනිත්‍ය අනාත්ම පිළිබඳව කතා කරනකොට අපි දැක්කා අපි කතා කළේ ධර්මතාවයන්. රූපය කියන්නේ මෙන්න මේ වගේ ධර්මයක්. වේදනාව කියලා කියන්නේ මෙන්න මේ වගේ ධර්මයක්. සංඥාව සංකාර විඥාන මේ මෙබඳු ලක්ෂණ තියෙන මෙබඳු වූ ස්වභාවයෙන් යුක්ත ධර්මයක්. මේ ධර්මය හටගෙන ඉතුරු නැතුව නැති වෙලා යනවා. අනිත්‍ය ලක්ෂණයෙන් යුක්තයි. ආත් කිසිවක්ම ලක්ෂණයක් පණවන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. මේ කිසි සාරවත් බවක් නැත්තේ නැහැ. ඒ ආත්මවත් බවින් අසාරයි. ඒකට ඒ ආත්මවත් භාවයක් ඒ තුල දකින්නට නෑ කියලා කියනකොට ඒ කෙනාට එතන ඉපදුනා ධර්මතා පිළිබඳව නොනක්. ස්කන්ධ ධාතු ආයතන ආදී මේ ධර්මතාවයන් පිළිබඳව නුවණක් ඉපදුනා. හැබැයි මෙතනදී සලකා බලන්නේ මෙතනදී වැදගත් වෙන්නේ ඒ ධර්මතා පිළිබඳව සලකා බැලීමකට වැඩිය ආදීනවේ පිළිබඳ සලකා බැලීම. ඇයි මේ කයෙහි ඇලුණු කයෙහි ලැබුණු තැනැත්තෙකුට කවදාවත් මේ ධර්මය ප්‍රතිවේද කරන්න පුළුවන් කමක් නැත්තේ. කයත් එක්කම ජීවත් වෙලා මේ කය සාරවත් දෙයක් හැටියට කල්පනා කරන ඒ වගේම මේ කයෙන්තර මනසක් නැති කෙනෙකුට මේකේ ලස්සන මේකේ පිනවීම මේ මේකේ පැවැත්ම විතරක් හිතන මිනිස්සෙකුට ආදීනවයක් පේන්නේ නැති වෙනකොට එයාගේ සම්පූර්ණ මේ දෘෂ්ටි කෝණයම වෙනස් වෙනවා. මේකෙන් කියන්නේ අපි මේ හැම වෙලාවකදීම මහා අසුභවාදී වෙලා මේක හැම වෙලාවකදීම මහා දුකක් කියන එක තුළ වාසය කරමින් මහා කලකිරලා ඉන්න කියන එක නෙමෙයි. අස්වතවත් ප්‍රත්‍යඥයාගේ ලක්ෂණය තමයි එයා කායානුපස්සනාව වඩන්න ගියත් එයා කය පිළිබඳව බැලුවත් එයා මේ කයේ කලකිරෙනවා. නැතිනම් මේ කයේ කලකිරෙනවා කියලා කියන්නේ ඒ කලකිරීම අර ආර්ය කලකිරීම නෙමෙයි අනාර්ය විදිහට මේක ප්‍රතික්ෂේප කරන තැනට කලකිරෙනවා. හැබැයි දැන් අපි ආදීනවයක් වඩන්නේ ඇයි? අපිට ආදීනවයක් මෙනෙහි කරන්න අවශ්‍ය වෙන්නේ ඇයි? ඒක තමයි මෙතනදී වැදගත් වෙන දේ. අපිට ආදීනව සංඥාවක් වඩන්න අවශ්‍ය වෙන්නේ ලෝකයේ තුල අප්‍රමාද සංඥාවක් උපදව ගන්න ගියා. එහෙම නැත්නම් මම ලෙඩ වෙයි. මේ ඉන්න කෙනා ලෙඩ වෙනවා කොහොමද කියන එකෙන් බයෙන් ඉන්න නෙමෙයි මේ කියන්නේ. ඒ ගැන හිත හිත දුක් වෙන්න නෙමෙයි මේ කියන්නේ. මේ කියන්නේ මොකටද? මෙච්චර අස්ථාවර කයක් අපිට ලැබිලා තියෙන්නේ. මේක මට අවශ්‍ය විදිහට පාලනය කරගන්න පුළුවන් කමක් නැති කයක් ලැබිලා තියෙනවා. එබඳු කයක් ලැබුණ අද දවසේදී මම අප්‍රමාදී වෙන්නට ඕනේ. එබඳු කයක් ලැබුණ අද දවසේදී මම හැකිතාක් අප්‍රමාදී වන්නට ඕනේ. එතකොට මේ කායික දුක මේ ලෙඩවීම නැමැති මේ දුක මේ ආදීනවය ඉක්මවා යන විදිහට මම මෙතනින් නිස්සරණයකටපත් කරන්නට ඕන. ඒක තමයි වැදගත්ම දේ. මම මෙතනින් නිස්සරණයකටපත් කරන්නට ඕන. ආදීනවේ දකින්න වගේම නිස්සරණයනේ ඊට පස්සේ තියෙන්නේ. මේ කයෙන් මම නිදෙන්නට අවශ්‍යයි. මේ මේ වගේ ආදීනව සහිත තැනක ජීවත් වෙන්නේ. ඉතින් මේ ආදීනවයන්ගේ නොබිදුනොත් මට තවදුරටත් මේ දේවල් විඳින්න වෙනවා. එහෙනම් මේ ආදීනව මං කරා එන්න පුළුවන් තැන එන්න පුළුවන් සීමාව මොකද්ද කරන්න ඕන? ඒ සීමාව ඉක්මවා යන්න අවශ්‍යයි. ඒ සීමාව අයින් කරලා දාන්න ඕනේ. අන්න ඒ ඒ දේ සඳහා තමයි යා මේ ආදීනවේ බලන්නේ. නැතිනම් ජීවිතේ දිහා අසුභවාදීව බලාගෙන ඉඳලා මොකක්වත්ම කරගන්න බැරි තත්ත්වයකටපත් වෙලා මහා කලකිරීමකින් ඉඳලා දුක දුකයි කියලා මැරලා යන එකක් ගැන නෙමෙයි මේ කතා කරන්නේ. යථාර්ථයට මුහුණ දෙනවා කියන එක ගැන. දැන් නැව ගිලෙනකොට ගිලෙනවා කියලා දන්නවා නම් අපිට පුළුවන්කම තියෙනවනේ ඒකෙන් මිදෙන්න, ඒකෙන් නිදහස් වෙන්න අපිට බේරෙන්න මොකක් හරි ක්‍රමයක් හදාගන්න. හැබැයි නැව ගිලෙනකොට ගිලෙනවා කියලාවත් දන්නේ නැතුව අපි වීණා වාදනය කර කර ඉන්න යනවා නම් මොකද වෙන්නේ? ගිලෙනකොට තමයි දන්නේ. අපිට ඒකට ලෑස්තියක්වත් වෙන්න වෙන්නේ. ඒ වගේ තමයි ජීවිතය කියන දේ අපි යථාර්ථයේ තේරුම් අරගෙන ඉන්න ඕනේ. යථාර්ථයේ තේරුම් ගත්තට පස්සේ අපිට ඒකට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන්කම තියෙනවා. ඔබ කවදාවත් මැරෙයි කියලා හිතාගෙන ඉන්නේ නැති. ඔබ ඊටමත් ආදරෙන් ඉන්න ඔබ කවදාවත් මැරෙයි කියලා හිතාගෙන ඉන්නේ නැති ඔබේ ළඟම කෙනෙක්, දරුවෙක් හරි මව්පියා හරි කවුරු හරි ළඟම කෙනෙක් එකපාර හදිස්සිය මරණයට පත් වුණොත් මොකද වෙන්නේ? ඔබට මොන තරම් දුකක් ඔබේ ජීවිතේට එයිද? ඔබට දරා ගන්න බැරි තරම් දුකක් ඔබ කරා එයි. එතනිට සිහි මුර්ජාව වෙන දුකක් ඔබට එයි. ඔබේ ජීවිතය ගැන එපා වෙන දුකක් ඔබට ලැබෙයි. ඇයි? ඔබ ඒකට සූදානම් නැහැ. යම් වෙලාවක කාලයක් තිස්සේ බොහොම අසනීප තත්ත්වයකටපත් වුණ කාලයත් එක්ක ලෙඩ වුණ රෝගාතුර වෙලා ඉන්න කෙනෙක් කොයි වෙලේද කොයි වෙලේද කියලා නැතුව ඉන්න කෙනෙක් මරණයටපත් වෙනවා බොහෝ කාලයක් තිස්සේ කෙනා ඒ විදිහට තමයි හිටියේ දැන් මොකද වෙලා තියෙන්නේ? ඔබට අර කෙනා මරුණා හා දුකත් මේ මෙතන දුකත් අතර වෙනසක් නැති වෙයි. වෙනසක් තියෙනවා. ඒ වෙනස තියෙන්නේ. මේකට ඔබ මානසිකව සූදානම් වෙලා හිටියා. මේකට ඔබ මානසිකව සූදානම් වෙලා හිටියා. මේක වෙන්න පුළුවන්කම තියෙනවා. කොයි වෙලේ හරි මේක වෙයි. එතකොට මේක කොයි වෙලේ හරි වෙයි කියන එක තුළ ඔබ ඒකට සූදානම් වෙලා හිටියා. අතනදී ඔබ සූදානමක් තිබුණේ නැහැ. එතකොට සූදානමක් නැති වෙනකොට ඒකෙන් ඔබේ ජීවිතයට ගෙන ආපු ආදීනවේ බොහොම වැඩි වුණා. සූදානමක් තිබුණ තැනදී ඔබට ගෙන ආපු දුක එතන සාපේක්ෂව අඩු වුණා. දැන් මේ ධර්මයේ කතාවක් නැතිව ධර්මයේ පිළිබඳව අවබෝධයක් නැතුව මේ සාමාන්‍ය ජීවිතය තුළ ඔබට එන්න පුළුවන් දෙයක්. ඔබ ඔබේ ජීවිතයට ඇති වෙන්න පුළුවන් දෙයක් තමයි මේ කතා කරන්නේ. එතකොට ඔබට මහා ලොකු ධර්මඥානයක් නැති වුණත් ඔබේ ජීවිතයේ අවබෝධයෙන් කටයුතු කිරීම තුළ ඔබට පේනවා දුකේ අඩු වැඩි බවක් නිර්මාණය වෙනවා කියන එක. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පිට කැටයම් කරලා තිබුණත් අසුචි පුරවලා නම් ඇතුලේ ඇතුලේ තියෙන අසුචි කියලා දැනගෙන ජීවත් වෙන්න කියන එක. ඒ කියන්නේ ඒ වචන ටික නෙමෙයි මම පාවිච්චි කරන්නේ. නමුත් අපිට දේශනා කළේ ඒ විදිහට තමයි. මේක තමයි යථාර්ථය. මේක අසුබයි. මේකේ ආදීනවයක් තියෙනවා. මේක දැනගන්න ඕනේ මේක දැනගෙන ඉන්නකොට තමයි අපිට ඒ පිළිබඳව නොයල්මක් ඇති වෙනව සහ මිදෙන්න මාර්ගයක් අපි හොයන්නේ. එහෙම නැතුව මේකම සාරවත්යක් හැටියට අපි මේකම ඇදගෙන වැටිලා නම් ජීවත් වෙන්නේ. මේ මත läගගෙන නම් අපි ජීවත් වෙන්නේ. පින්නතුනේ අපිට කවදාවත් ඕකේ ඇත්ත පේන්නේ නෑ. යථාර්ථයක් පේන්නේ නෑ. කවදාවත් නිදීමක් නෑ. ආපහු දුක ගෙනල්ලා දෙන තවත් තැනකටපත් වෙන නිසා දුකෙන් මිදීමක් ගැන නම් කිසිම කලයක කිසිම විදිහකින් අපිට කතා කරන්න පුළුවන් කමක් නැහැ. අනේ නිසා අපිට ආදීනවේ මෙනෙහි කළ යුතු වෙනවා. මේ ආදීනවේ මෙනෙහි කරන එක යම් දෙයක ආදීනවේ පිළිබඳව අපිට සලකා බලන එක ආදීනවේ පිළිබඳව කල්පනා කරන එක අපි හිතුවට මේ බොහොම සරල කරුණක් කියලා. දැන් මේක හිතේ කෙලෙස් දුරු කරන්න කෙලෙස් විනයනයට තියෙන ප්‍රධානම දෙයක්. ඇලීම දුරු කරන්න ඕන නම් ඔබ කළ යුතු වෙන්නේ ආදීනවේ ගැන සිතීම. ගැටීම දුරු කරන්න ඕන නම් ඔබට ප්‍රායෝගිකව භාවිත කළ හැකි දේ වෙන්නේ ඒක ආදීනවේ පිළිබඳව වෙනෙහි කිරීම. ආදීනවේ දැක්කොත් තමයි ඔබට ගැටීම තුළ මෛත්‍රිය වඩන්නත් ඇලීම තුළ අසුබේ පැත්තට ඔබේ මනස අරගෙන යන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ සෑම තැනකම මේ සම්බන්ධීකරණය සිද්ධ කරලා තියෙන්නේ කුමක් මතද? මේ සම්බන්ධීකරණය සිද්ධ කරලා තියෙන්නේ ආදීනවේ කියන දේ තේරුම් ගැනීම තුළ. එනිසා ආදීනවේ බැලීම ඉතාම වැදගත් වෙනවා. ආදීනවේ අනුව මෙනෙහි කිරීම ඉතාම වැදගත්. සෑම දෙයක්ම ආදීනවයට අනුරූපව ආදීනවේ අනුව බලන්න අපි පුරුදු වෙන්න ඕනේ. එතකොට තමයි අපි පොළවේ පය ගහලා ජීවත් වෙන කෙනෙක් කියලා කියන්න පුළුවන්කම තියෙන්නේ. අපි අද මේ කයක් තියාගෙන අපි ජීවත් වෙන්නේ කවදාවත් ලෙඩ නොවන අය හැටියටනේ. අපි ජීවත් වෙන්නේ කවදාවත් ලෙඩ නොවන අය හැටියට. අපි ජීවත් අපි හිතන්නේවත් නැහැ මම මම ලෙඩටපත් වෙයි කියලා. අපි ඕන තරම් ලෙඩ වෙච්ච මිනිස්සු දකිනවා ජීවත් වෙනකොට. හැබැයි මගේ හෙට දවස මේක වෙයි කියලා හිතන්නත් අපි බයයි. නොවි තියනවද? නැහැ. ඒක වෙන්න පුළුවන්කම තියෙනවා. මොන තරම් පීඩාවක් තිබුණත් සමහර වෙලාවට අපි දකිනවා තමන්ගේ මානසිකව ලෙඩවීම කියන තැනට සූදානම් නොවුන ඇත්තෝ ලෙඩවීම කියන ධර්මය තමන් කරා එනකොට මොනතරම් ඒකෙන් පීඩාවටපත් වෙනවද කියලා. ඇතැම් විට සියද විනාශා ගන්න උත්සාහවත් වෙනවා. ඒ තමන් ඒකට සූදානම් නැහැ. ඒ තුල ඇද වැටෙනවා. ලෙඩවීම හැමුවේ තමන් පරාජයටපත් වෙනවා. එනිසා අපි ජීවත් වෙනකොට මෙන්න මේ ධර්මය ඉක්මවන්නට අපි කල්පනා කරන්නට ඕනේ. එනිසා බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළේ මේක යථාර්ථය හරියට තේරුම් අරගෙන ඉන්න මේක කොහොමද වෙන්නේ කොහොමද පවතින්නේ මොන වගේ දේවල් අපිට එන්න පුළුවන් කියන එක පිළිබඳව ඒක අවබෝධයෙන් පසු වෙන්න ඒකට මානසිකව සූදානම් වෙන්න සූදානම් වෙන්න කියලා කිව්වේ ලෙඩ වෙන කයක් ඇතිව ඒ ලෙඩවීමමත් හිතත් ලෙඩ කරගන්නේ නැතුව හිත ලෙඩ නොවි පවත්වා ගන්න අපිට අපේ හිත සකස් කරගන්න අවශ්‍යයි අන්න ඒ නිසා මේකේ ආදීනවය ගැන ඔබ නිරන්තරයෙන්ම සිහිපත් කරලා දෙන්න ඔබ මතක් කරලා දෙන්න මේක කොහොමද ආදීනවය කියන දේ එන්නේ ආදීනවයටපත් විය හැකි ක්‍රමය මොකක්ද කියන එක ගැන ඔබ අනිවාර්යයෙන්ම සිහිපත් කරලා දෙන්න. ඒක තමයි බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වලා දීලා තියෙන්නේ. ඒ නිසා ආදීනවය ගැන හිතනකොට පින්නතුනේ අපිට විවිධ ස්වરૂපයන්ගෙන් විවිධ ලක්ෂණයන්ගෙන් අපිට ආදීනවය හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. කොහොමද? මේ කයේ විවිධ වූ ආබාධ උපදිනවා. සීමස්මින් කාය විවිධ ආබාධා උපජ්ජත් මේ කායේ විවිධ වුණ ආබාධ උපදිනවා මොනවාද චක්කු රෝග ඇස් රෝග උපදිනවා ජීවත් වෙනකොට අපිට ඇස් රෝග කොච්චර හැදෙන්න පුළුවන්කම තියනවද අද අපි මේ මගේ ඇහැ කියලා අපි ඇහැ ඇහැ තියාගෙන ඉන්නකොට ඇස් ඇති මිනිස්සෙකුට ඇස් නිසා කොච්චර දුක එන්න පුළුවන්කම තියනවද ඉපදුණු දවසේ ඉඳලා මරණයට පත් වෙනකම්ම මිනිස්සෙකුට ඇස් නිසා කොච්චර දුක් පීඩා එන්න පුළුවන්කම තියනවද? අපි දන්නවා ඇස් ලෙඩ කියලා හැදෙයි, ඇස් නොපෙනී යන ස්වභාවයටපත් වෙයි, ඇස්වල පිළිකා හැදෙයි, ඇස්වල සුබ එයි, මේක නොපෙනෙන බවටපත් වෙයි. පෙනීමට සාපේක්ෂව අපි කල්පනා කර කර ඉඳලා අනේ දැන් මගේ ඇස් දෙක පේන්නේ නැහැ නේ කියලා අපිට දුක් විඳින්න පුළුවන්කම ලැබෙයි. ඇහක් නිසා මිනිස්සෙකුට මොනතරම් දුක් වේදනා එන්න පුළුවන්ද? දැන් චක්කු රෝගෝ කියනකොට ඇස් රෝග අපිට උපදින්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ කයේ තියෙන ආදීනමය ගැනනේ බලන්න කියන්නේ. ඒකට දැන් චක්කු රෝගෝ කියනකොට ඇස් රෝග හැදෙන්න පුළුවන් කියනකොට ඔබ දැන් හැදෙන්න පුළුවන් ඒ රෝග පීඩාදිය පිළිබඳව හොඳින් සම්මර්ෂණය කරන්න. දැන් අපි දන්නවා භාවනා කරනකොට ඇතම් කෙනෙක් ඉන්නවා එයාට සමත නිස්කිත භාවනාවන් එක දිගටම පුරුදු කරගෙන ගිහිල්ලා අර ඒ කියන්නේ දැඩි චිත්ත ඒකාග්‍රතාවයන් ඇති කරන විතර්ක සංසිඳවන කර්මස්ථාන වඩන්න අපහසුයි. ආනාපාන සතිය වගේ භාවනාවකට හිත තියන්න ගියාම ඒක පහසුවෙන් කරන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ නිසා එයාට සිද්ධ වෙනවා අර මානසිකාර නිශ්චිත භාවනාවක් වඩන්න. ඒ කියන්නේ දැන් අනුස්සතියක් වගේ දෙයක් වඩන්න. එතකොට දැන් මෙතනදී ආදීනව සංඥාව කිව්වහම අපි ආදීනවය පිළිබඳව මෙනෙහි කරන ආදීනවානුපස්සනාවක් කරනවා. එතකොට මේ ආදීනවයේ අනු අපි බලනකොට නැවත නැවත අපි බලන්නේ දැන් චක්කු රෝගෝ කිව්වහම ඇසේ ඇහැට හැදෙන්න පුළුවන් ලෙඩ රෝග පිළිබඳව බලනවා. දැන් මේ ඇහැ අපි මම මගේ ඇහැ කියලා හිතාගෙන ඉන්නවා. මේ ඇහැට මෙච්චර ලෙඩ රෝග හැදෙන්න පුළුවන්කම තියෙනවානේ. ඔබ හොඳට හිතලා හොඳට මවලා බලන්නේ ඒක Tamanටම හැදෙන්න පුළුවන්කම. ඇස් නිසා කොච්චර මිනිස්සුන්ට වේදනාවක් පැමිණෙන්න පුළුවන්කම තියනවද? ඔය ඇහැට ඉදිකටු ඇන්නකොට, ඔය ඇහැට උල් ඇන්නකොට, ඔය ඇහැට එක එක දේවල් වැටෙනකොට සතුන් විසින් ඒ කාලා දානකොට මොනතරම් ඔබට ඇහැ නිසා ජීවිතයකට ආදීන වෙන්න පුළුවන්කම තියනවද? අනන්ත සසරේ ඔබ ඇස් නිසා කොච්චර දුක් විඳලාද? ඇස් සම්බන්ධව වෙදෙහෙදකම් කරන රෝහලකට ගිහිල්ලා වාස්තුවකට ගිහිල්ලා ඔබ බලාගෙන හිටියොත් ඔබට පෙනේ මිනිස්සුන්ට ඇස් නිසා කොච්චර මිනිස්සු දුක් විඳිනවද කියලා. ඒ සෑම දුකකටම අපි තුරුමකම් කියලා කියනවා. අපිට උරුමකම් කියන්නට සිද්ධ වෙනවා. හෙට දවසේදී අපේ ජීවිතෙත් ඒක වෙන්න පුළුවන්කම තියෙනවා. අද හොඳට රූප බලන ඔබට හෙට දවස වෙනකොට ඔබේ ඇස් නොපෙනී යන්න පුළුවන්කම තියෙනවා. මේක කියන්නේ මෙහෙම හිත හිත පසුතැවෙන්න කියලා නෙමෙයි. මෙහෙම කියන්නේ මේක ගැන හිත හිත බයෙන් ජීවත් වෙන්න කියලා නෙමෙයි. හෙට වෙනකොට ඔබ ඇස් නොපෙනී යන තැනට ඔබපත් වුණොත් ඔබ ඒකට සූදානම් වෙලා ඉන්නේ කියලා ඔබ දිහාම හැරිලා බලන්න. ඒ වගේම මේ වගේ ලෙඩ හැදෙන කයක් නේද මම උරුම කරගෙන ඉන්නේ. මේක මට වළක්වන්න පුළුවන් තැනක නෑ නේද කියන එක ගැන ඔබ ටිකක් ඔබ පිළිබඳවම කල්පනා කරලා බලන්න. කල්පනා කරලා බැලීම තුළින් බලාපොරොත්තු වෙන්නේ ඒ මත ඇදවැටීම නෙමෙයි. පශ්චාත්තාපය නෙමෙයි. අර අපි කියන්නේ නෙගටිව් තින්කින් නෙමෙයි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ. මේ මේක වැටිලා මේක මං මං කොයි වෙලේ මෙහෙම වෙයිද දන්නේ නැහැ කියලා බයෙන් තැති ගැනීමෙන් ඉන්න එකක් ගැන නෙමෙයි මේ කතා කරන්නේ. ඔබ ඇස් පිළිබඳව හොඳට මෙනෙහි කිරීම තුළ බලාපොරොත්තු වෙන්නේ ධර්ම මාර්ගයට, නිර්වාණ ගාමිනී ප්‍රතිපදාව පැත්තට ඇස් රෝග වලින් මිදෙන පැත්තට ඇති වෙන පොසිටිව් තින්කින් එකක් පිළිබඳව. ධනාත්මක චින්තනයක් මේ තුලින් බලාපොරොත්තු වෙන්නේ. ධනාත්මක චින්තනයක් කියලා කිව්වේ අපි දන්නවා මේ ඇහැ මම කියලා මගේ කියලා අපි දැඩිව ග්‍රහණය කරගෙන අල්ලගෙන ඉන්නකොට අපිට ඒක මොන තැනට අපි ඇදලා දාන්න පුළුවන් වේද කියලා. මොන දුකක් අපිට ගෙනල්ලා දෙන්න පුළුවන් වේද කියලා. හැබැයි දැන් අපි බලනකොට ඇහැ පිළිබඳව අවබෝධයෙන් යුක්තව ඉන්නකොට අපි ඒක තේරුම් අරගෙන ජීවත් වෙනවා. මේක මේ වගේ දුක් උපදවන දෙයක්. මේ කය කියනකොට මේ මම මගේ කියලා මේක මේ සතුටු වෙන්න ඕන තැනක් එහෙම නෙමෙයි කවුරු හරි මේ කය අරගෙන එක මොහොතක්වත් සතුටු වෙනවා නම් මම හරි ආරෝග්‍ය සම්පන්නව ඉන්නවා මම ලෙඩ නොවන කෙනෙක් කියලා සතුටු වෙනවා නම් ඒක ඒ කෙනාගේ බාල බව හැර වෙන මොකද්ද කියලා අහනවා මුලික ගන්නවා එනිසා අපි බාලයෙක් වෙන්න අවශ්‍ය නැති නිසා තමයි බලන්නේ මේ විදිහට. මේ විදිහට බලන්නේ ඊට වඩා මත්ෙහි කලයුත්තක් තියෙන නිසා. මේ ලෙඩවීම ඉක්මවා යන්න ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළා තියෙන නිසා අපි මේක බලන්නේ යථාර්ථයේ තේරුම් අරගෙන මේක ඉක්මවා යන්න. එනිසා ඒකයි කියන්නේ මූලික පදනම. නැතිනම් ලෝකයේ ඇත්ත తත්වය අපි වටහාගෙන තියෙන්න ඕන. බොරු සුරංගනා අදහසක සුරංගනා ලෝකයක ජීවත් වෙනවට වැඩිය හරිම පහසුයි. අපි ඇත්තටම වෙන්න පුළුවන් දේවල් පිළිබඳව හරියට තේරුම් අරගෙන වාසය කරනවා. එතකොට අපිට පේනවා නම් ලෙඩ රෝග කියන එක ඕන වෙලාවක ඕන මොහොතක මගේ ජීවිතයට එන්න පුළුවන් කියන එක. එනතුනේ ඒකම තමයි අපිට ලබා ගන්න පුළුවන් ඒකෙන් නිදහස් වෙන්න අවශ්‍ය මාර්ගය උත්පාදනය කරගන්න පුළුවන් පටන් ගන්න බවට පත් වෙනවා. අපි දන්නා එහෙනම් මේක සතුටින් වාසය කරන්න සුදුසු තැනක් නෙමෙයි. මේක ප්‍රමාද වෙන්න සුදුසු තැනක් නෙමෙයි. අද මට ඇස් ලෙඩ ඇස් රෝග නැති වෙන්න පුළුවන්. හැබැයි හෙට දවස වෙනකොට ඇස් රෝග ඕන තරම් මට උපදින්න පුළුවන්කම තියෙනවා. මෙන්න මේ වගේ ආබාධ මට එන්න පුළුවන්කම තියෙනවා. ඔබ යම් තාක් ඇස් රෝග පිළිබඳව දන්නවා නම් වෙනතුනේ හොඳට හිතලා බලන්න, හොඳට මෙනෙහි කරලා බලන්න, Tamanta ආදේශ කරගෙන බලන්න. ඔබ කරා එක එන්න පුළුවන්කම තියෙනවා. ඒ තුලින් එන වේදනාව ඔබට විඳින්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේ තුල නම් වාසය කරන්න එච්චර හොඳ තැනක් නෙමෙයි. මේක ඉක්මවා යන්නට ඕන ඉක්මනට. ඒ වීර්ය උත්පාදකයට තමයි ආදීනව සංඥාව බලන්නේ. දැන් ආදීනව සංඥාව බලන්නේ මේකේ තියෙන දුක්ඛදායක බව සිහිපත් කරලා පීඩා සහිත බව සිහිපත් කරලා අඳාගෙන ඉන්න නෙමෙයි. දුකෙන් ඉන්න නෙමෙයි. බයෙන් සැපි ගැනීමෙන් කොන් වෙලා ඉන්න නෙමෙයි. ඇයි ආදීනෝයි බලන්න. එතනින් එහාට කරන්න දෙයක් තියෙනවා. මොකද්ද කරන්න තියෙන්නේ? එහෙනම් මේ ආදීනව ගොඩක් අරගෙන සතුටු වෙනවට වඩා ආදීනව ගොඩක් අරගෙන අපි hina වෙවි ඉන්නවට වඩා අපිට කරන්න දෙයක් තියෙනවා. කෝනුහාසෝ කිමානන්දෝ නිච්ඡං පජ්ජලතේ සති කියලා හඳුන්වනවා. එතකොට කුමන නම් සිනහවක්ද කුමන නම් හාසයක්ද ආනන්දයක්ද සතුටක්ද නිච්ඡම් පජ්ජලතේ සති නිරන්තරයෙන් ඇවිල්ලා තියෙනකොට අන්ධකාරේන ඕනද්ධා පදීපං ගවස්සත අඳුරෙන් වැහිලා ඉන්නකොට පහනක් හොයන්නේ නැද්ද කියලා පහනක් හොයන්න නම් අපි අඳුරේ ඉන්නේ කියලා දැනගෙන ඉන්න බෑ අඳුරේ ඉන්නේ කියලා දැනගන්න අවශ්‍ය දේ තමයි බුදුරජාණන් වහන්සේ ආදීනව සංඥාව තුළ දේශනා කරන්නේ අඳුරක අඳුරක ජීවත් වෙනකොට අඳුරේ ඉන්නවා කියන එක තේරුම් ගන්න අඳුරේ ඉන්නවා කියන එක කියලා දෙන්න තමයි අපිට මේ ආදීනව සංඥාව අපිට දේශනා කරන්නේ. එනිසා ආදීනව සංඥාව ඊටාම වැදගත් වෙනවා. ආදීනව සංඥාව ඊටාම ප්‍රායෝගිකව අපිට වැදගත් වෙන දෙයක්. ජීවිතයේ යථාර්ථය අවබෝධ කරගන්නට යනකොට. එතකොට පින්නතුනේ අපිට පේනවා ඇස්සල ලෙඩ හැදෙන්න පුළුවන්කම තියනවා කියන එක. ඊට පස්සේ අපි බලනවා කන් වලට අපිට ලෙඩ හැදෙන්න ඕන තරම් පුළුවන්කම තියෙනවා. සෝත රෝගෝ කියලා කියනවා කන්වල රෝග පීඩා ඇති වෙන්න ඕක ඇහෙන්නේ නැතුව යන්න පුළුවන්කම තියෙනවා. ඔය තුල සතුන්ගෙන් හානි වෙන්න පුළුවන්කම තියෙනවා. ඔය තුල නොයෙක් රෝග රෝගාබාධ හටගෙන ඔබට ඔය ජීවත් වෙන தත්ත්වය අද ජීවත් වෙන මට්ටම නැති වෙලා යන්න පුළුවන්කම තියෙන හොඳට ආදේශ කරලා බලන්න. ඒ දේවල් හොඳට ඔබේ ජීවිතයට ආදේශ කරලා බලනකොට ඔබ කන්වල රෝග යම්තාක් දැකලා තියෙනවද? රෝහල් වල ඉන්නකොට හෝ යනකොට හරියි වටපිටාව තුල හරි දකිනාහන පරිසර පද්ධතීන් තුල හරි ඔබ දැකලා තියෙනවා නම් කන්වල මිනිස්සුන්ට ලෙඩ හැදිලා සමහර විට ওই කම් ප්‍රදේශම අයින් කරලා දාලා තියෙනවා. එතකොට මේ මොනතරම් දුකක් මේ මිනිස්සු විඳිනවද කියන එක ගැන Tamanට ආදේශ කරගෙන බලන්න. මටත් ඒක එන්න පුළුවන්කම තියෙනවා. ඕන වෙලාවක එන්න පුළුවන්කම තියෙනවා. ඒ බඳු කයක් තමයි මේ මම මගේ කියලා පරිහරණය කරන්නේ. මම මගේ කියලා මේක තියාගෙන හිටියට පුළුවන් කමක් නැහැනේ මේක. මට ඕන විදිහටවත් තියාගන්න. එච්චර ලෙඩවීමේ ධර්මය, ලෙඩවීමේ ස්වභාවයටපත් වෙන්න පුළුවන්කම තියෙනවා ඕනම මොහොතක. ඒ කියන්නේ මට අවශ්‍ය විදිහකට මේක තියාගන්න බෑ. මෙන්න මේ විදිහට පින්නතුනේ තමන්ගේ කය පිළිබඳව හොඳට බලන්න. ඒ වගේම ගාහන රෝගෝ, ජීවහා රෝගෝ, කාය රෝගෝ, ශීස රෝගෝ ඉතින් අපිට ජීවිතේ අපි ජීවත් වෙනකොට අපිට එන්න පුළුවන් නොයෙක් රෝග රෝගාබාධ තියෙනවා. එතකොට ඒ අතර ඇස කන නාසය දිව කය ශරීරය මේ දේවල් වලට ඕන තරම් දුක් වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඊට අමතරව බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන මේකේ තවත් අපිට හිසේ කැක්කුම් වෙන්න පුළුවන්කම තියෙනවා. ශීර්ෂ රෝග හිසේ අමාරුකම් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම කටේ අමාරුවක් හැදෙන්න පුළුවන්. දත්වල අමාරු හැදෙන්න පුළුවන්කම තියෙනවා. අපිට තව කාශය, සාස්ය මේ ආදී තියෙන රෝග පීඩාවන් අපිට ඕන තරම් මේ කයට වැළඳෙන්න පුළුවන්කම තියෙනවා. හොරි දද කුෂ්ඨ ව්‍යාධි ඕනෑම තරම් දෙයක් මේකට වැළඳෙන්න පුළුවන්කම තියෙනවා. අද ඊටාම ස්වરૂපීව ඉන්න කෙනෙක් හෙට දවසේ එනකොට ඊටාම දුර්වර්ණ වෙලා යන රෝගයක් හැදෙන්න පුළුවන්කම තියෙනවා. එතකොට මෙන්න මේ විදිහට ජීවිතේට ලෙඩ රෝග කියන එක ඕනම මොහොතක ඕනම කෙනෙක් ළඟටපත් වෙන්න පුළුවන්කම තියෙනවානේ. හරි ලස්සන කෙනෙක් කියලා අපි හිතාගෙන හිටියට මේ හැමේ මේ සිවිය කියන එක පොඩ්ඩක් ගැළවිලා යන්න විතරනේ ඕනේ. ඕජාව පිරුණු ඕජාව පෙරණ කෙනෙක් බවටපත් වෙන්න. මේ සිවිය උඩ මට්ටම ගැළවිලා යන්න විතරයි අවශ්‍ය වෙන්නේ. නිකම් මේ පැත්තටපත් වෙලා යන්න. එතකොට ඒක තමයි මේ කය ආදීනව. එච්චර එච්චර ආදීනව සහිත වුණා. ඒක වෙන්නේ නැහැ කියලා අපිට කියන්න පුළුවන් කමක් නැත්තේ නෑ කෙනෙක් ඕනම කෙනෙකුට ඕන මොහොතක ඒක වෙන්න පුළුවන්කම තියෙනවා. අන්න ඒක වෙන්න පුළුවන් කියන එක අපි හොඳට තේරුම් ගන්න අවශ්‍යයි. මේ වගේ ලෙඩ රෝග ඕන වෙලාවක වෙන්න පුළුවන්කම තියෙනවා. ඔබට පෙනේ තව පිළිකා හැදිලා අංශ භාගය හැදිලා ඒ වගේම භගන්දරා වැනි රෝග හැදිලා ඇදුම හැදිලා මිනිස්සු දුක් විඳින හැටි ඔබට බලන්න පුළුවන්කම තියෙනවා. මේ කයේ ස්වභාවයත් ඒකනේ මේ කයට ඕන වෙලාවක ඕනෑම මොහොතක ඒ වගේ ලෙඩ රෝග හැදෙන්න පුළුවන්කම තියෙනවා. මේ කයට ඕනෑම මොහොතක ඕනෑම විදිහකට ඒ වගේ ලෙඩ රෝග හැදෙන්න පුළුවන්කම තියෙනවා. හොරිදද කුෂ්ඨ වන හැදිලා මේ කය මහා අප්‍රසන්න තත්ත්වයට පත් වෙන්න පුළුවන්කම තියෙනවා. දුගඳින් සම්පූර්ණව පිරීලා යන්න පුළුවන්කම තියෙනවා. gedi ආදී ඇවිල්ලා අර පෝතිගත තිස්සහාමුදුරන්ගේ කය වගේ පත් වෙන්න පුළුවන්කම තියෙනවා. සාමාන්‍ය කෙනෙකුට බැලුවත් බලන්න හිතෙන්නේ නැති තත්වයට ඕනම මොහොතක මේ කයපත් වෙන්න පුළුවන්කම තියෙනවා. එබඳු කයක් නේ මම මේ පෝෂණය කරන්නේ. එබඳු කයක් නේ මම කියලා මේ අල්ලගෙන ඉන්නේ. එබඳු කයක් නේ මගේ කියලා මේ හිතන්නේ. එබඳු කයක් නේ මේ පරිහරණය කරන්නේ. එබඳු කයක්නේ අරගෙන මේ හරි ආඩම්බරයෙන් අපි අරගෙන යන්නේ මේ මම කියලා අපි ඉදිරිපත් කරන්නේ ඔබ ටිකක් යථාර්ථවාදී පිළිබඳව බලන්න පටන් ගන්න. එහෙම බලන්න පටන් ගන්නකොට ඔබට පෙනේ අපි මොනතරම් නිස්සාරවත් දෙයක්ද සාරවත් දෙයක් හැටියට මේ කල්පනා කරන්න කියලා. එතකොට අපිට පෙනේ ජීවිතයේ ආදීනමය කියන දේ ඕන වෙලාවක අපි කරා එන්න පුළුවන් මහ ලොකු භයානක ගොඩාක් දේවල් අපිට තියෙනවා කියන එක. ව්‍යාධි දුක කියන එක අපිට පීඩාවටපත් කරන්නට පුළුවන් ඕනම මොහොතක මේ ආදී දේවල් වලින්. ඒකක්වත් අපිට වළක්වන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ පීඩාවල් අපි කරා එන්න පුළුවන්කම තියෙන ඕනෑම මොහොතක ඕනෑම ආකාරයකට ඒව අපිට නතර කරලා වළක්වලා අපිට සතුට වෙන්න පුළුවන් කමක් නැහැ. දැන් නම් මේ දේවල් වෙන්නේ නෑ කියලා. අපිට ලෙඩක් හැදෙනකොට බේත් ගන්න පුළුවන්කම තියෙන අපිට කියන්න බෑ ඒ ලෙඩ ආය කවදාවත් එන්නේ නෑ කියලා. ඕන වෙලාවක ඒක ඔබ කරා එන්න පුළුවන්කම තියෙනවා. ලෙඩ රෝග ගැන කතා කරනකොට මම හිතන්නේ මේ කාලේ ඔබට අමුතුවෙන් මේ ගැන පැහැදිලි කිරීම කරන්න අවශ්‍ය වෙන්නේ ඔබට ඉතාම හොඳට පේනවා මේ කාලේ ලෙඩ ලෙඩ රෝග ඇති වෙන හැටි ගැන ඉතාම හොඳට පේනවා කොහොමද මිනිස්සු ලෙඩ වෙන්නේ කියලා. කොච්චර ගෙහෙක් දුන්නත් ලෙඩ වෙන්න පුළුවන්කම තියෙනවා. ලෙඩ අර ලෙඩ නිසා මැරෙන්න පුළුවන්කම තියෙනවා කියන එක ඔබට ඉතාම පැහැදිලිව තේරෙනවා. ඉතින් ඒ නිසා ආදීනමේ පැත්ත මෙනෙහි කරනවා නම් මේ තරම් කාලයක් වෙන ඇත්තේ නැහැ. ඔබ ආදීනමේ දකින්න කලකිරෙන්න තියෙන ගැටලුව තියෙන්නේ. හැබැයි කලකිරෙන විදිහට ආදීනමේ දකින්න. කලකිරෙනවා කියලා කියන්නේ ජීවිතේ පාවෙන එක නෙමෙයි. කලකිරෙන්නට ඕනේ ජීවිතය පිළිබඳව නෙමෙයි ඔබ කලකිරෙන්නට ඕනේ. මෙච්චර ආදීනව සහිත ඌවක් මම මගේ කියලා ඉදිරිපත් කරන කෙලෙසයට කලකිරෙන්න ඕනේ. එතකොට තමයි ඔබට හිතෙන්නේ එහෙනම් මේ කෙලෙස දුරු කරගන්න ඕන කොටම කලින් කියලා. මෙච්චර ආදීනව සහිත ඌවකට බය වෙනකොට ඔබ ඒ බය අයින් කරගන්න ක්‍රමයක් තමයි ඔබ කල්පනා කරගන්නට ඕනේ. එතකොට තමයි ඔබට තේරෙන්නේ අපි නිස්කාරණේ මේ කය පිළිබඳව කොච්චර බයටපත් වෙනවද? රකින්න උත්සාහවත් වෙනවද? මේවා එකක්වත් මා වශයෙන් තියාගන්න පුළුවන් කමක් නැත්තේ නෑනේ. ලෙඩ හැදෙන එක ඔබට නතර කරගන්න බෑනේ මේ කය මගේ වුණා කියලා. Tamanට පුළුවන් කමක් නෑනේ මේක ලෙඩ නොවි තියාගන්න. ඕන වෙලාවක ලෙඩ වෙන්න පුළුවන්කම තියෙනවා. කෙසේ කැක්කුම් වෙන්න පුළුවන්, බඩේ කැක්කුම් වෙන්න පුළුවන්, දතේ කැක්කුම් වෙන්න පුළුවන් ඕන කැක්කුමක්, ඕන අමාරුවක්. ඔබට ඕන වෙලාවක ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. ඔබට ඕන ඕන විදිහට දැන් අද නම් මේක එන්න එපා. අද නෑ තියෙන්න ඕන කියලා මේ ජීවිතේටම මේවා නම් එන්න එපා කියලා ඔබට ඒවා නතර කරන්න පුළුවන් කමක් නැත්තේ. ඒකට අවශ්‍ය හේතු ටික හැදෙනවා නම් අනිවාර්යෙන් එනවා. කර්මයේ පැත්තෙන් වෙන්න පුළුවන්, ඍතුව පැත්තෙන් වෙන්නත් පුළුවන්, ඕනෑම පැත්තකින් උපනිශ්‍රේ වෙලා හේතු ටික සකස් වෙලා එනකොට ඒ බඳු ඌ රෝග පීඩාවන් ඇති වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙබඳු රෝගයක් අපිට ඇති වෙන්න පුළුවන්කම තියෙන්නේ. අපි දැන් ගත්තොත් එහෙම වාත සමුත්ථාන ආබාධා, සෙම සමුත්ථාන ආබාධා, පිත්ත සමුත්ථාන ආබාධා. ඒකට දැන් ගොඩාක් රෝගාබාධ වලට හේතුව දැන් ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට කියන්නේ වාපිත් සෙම ආදී මේ දේවල් පිපීම නිසා ඇති වෙන ලෙඩ රෝගයි කියලා. ඒකට මේ විදිහේ ලෙඩ රෝග ඕනම වෙලාවක ඔබට පත් වෙන්න පුළුවන්කම තියෙනවා. දැන් ආදීනවනේ අපි බලන්නේ එතකොට ඔබට වඩාත්ම දැනෙන ඔබට මේ වළක්ව ගන්න බෑ කියලා තේරෙන මේ කයේ ස්වභාවය ප්‍රකට වෙන සංඥාවන් වැඩිපුර අරගෙන ඔබ බලනකොට ඔබට ඒක වඩාත්ම ප්‍රකට වෙනවා. එතකොට කම්ම සමුත්තාන ආබාධ කර්මය නිසා හටගන්න ආබාධ කියනවා. කර්මය කර්මය නිසා අපිට ලෙඩ රෝග හැදෙන්න පුළුවන්කම තියෙනවා. එතකොට දැන් යම් කිසි කෙනෙකුට කර්මය හේතුවෙන් එයා කරපු බලවත් අකුසල කර්මයක් හේතු කරගෙන එයාට ආබාධ ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම අපි ජීවත් වෙනකොට අපි හොඳට ඉන්න පුළුවන්. අපි ඉන්නකොට තව කෙනෙක් ඇවිල්ලා අපිට පිහියකින් හරි යනවල මොනවා හරි කරොත් එහෙම අපිට ඒ නිසා අපි ලෙඩ වෙන්න පුළුවන්කම තියෙනවා. ඍතු විපර්යාසය නිසා අපිට රෝග පැමිණෙන්නට පුළුවන්කම තියෙන උතුපරිණාමජ ආබාධා කියලා කියනවා. එතකොට විෂම පරිහාරජාබාධා කියලා කියනවා මේක විෂම පරිහාරය නේද? දැන් අද දැස්සට දෙමුණොත් ඔබට හිතේ එඹිරිස්සාව හැදෙනවා. එතකොට අපත්‍ය ආහාර, අපත්‍ය භෝජන ගත්තොත් එහෙම ඔබට ඒ නිසා එන දුක, ඒ නිසා එන පීඩාව ඔබට දැනෙනවා. මෙන්න මේ විදිහට අපිට විවිධ දේවල් නිසා අපිට ආබාධ එන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒ වාපිත්සින් වාපිත්සෙන් මාදී කිපීම තුළ, ඍතු වෙනස් වීම තුළ ඊට පස්සේ විසම පරිහාරය තුළ උපක්‍රම කිරීම තුළ එයාදී විවිධ හේතු නිසා විවිධ ප්‍රභවයන්ගෙන් අපිට ලෙඩ එන්න පුළුවන්කම තියෙනවා. ඊට අමතරව ඉවර වෙන්නේ නැති ලෙඩ තියෙනවා. විගච්ඡා පරමාරෝගා කියලා කියන බඩගින්න තමයි පරම ලෙඩ කියලා කොච්චර කෑවත් ආය ආය බඩගින්න වෙනවා. කොච්චර වතුර බිව්වත් ජලය පානය කළත් විපාසෙ නැවත නැවත ඇති වෙනවා. ඊට පස්සේ ඒක කාලා බීලා විතරක් නිකන් ඉන්න වෙන්නේ නැහැ නේ උච්චාර පස්සාව. වැසිකිලි ගැසිකිලි යන්න සිද්ධ වෙනවා. බහිස්කාරී පද්ධති හරහා පිට කරන්න සිද්ධ වෙනවා. මේවත් කරදරයක් නේ. මෙන්න මේ විදිහට පින්නතුනේ මේ කය පරිහරණය කරනකොට ඔබේ ජීවිතයට එන්න පුළුවන් දුක පිළිබඳව ඔබ කල්පනා කරලා මෙනෙහි කරලා බලනවා. මේ කය පරිහරණය කරනකොට මෙන්න මේ වගේ ආදීනව එන්න පුළුවන් නේද? වැඩි දුර හිතන්න ඕනේ නැහැනේ මේක උදේම නැගිටවලා දස් නැදලා මූණ හොදවලා මේක ඇසකිලි කැසකිලි එක්කන් ගිහිල්ලා පිරිසුදු පිරිසුදු කරන්න වෙන මහන්සිය දිහාම ගලුවා ඒකම ඇති නුවණැත්තෙකුත් නම් කලකිරෙනවා මේක මොනතරම් උපස්ථානයක් කරනවද මේ කය මේ විදිහට අපි පවත්වාගෙන යන්නේ ඒක මෙන්න මේ විදිහට පින්නතුනේ අපි කය පිළිබඳව බලනකොට කය ආදීනවය ගැන මෙනෙහි කරනකොට අපිට මේ කය පිළිබඳව ඇලීම ඇලීමයි ඉඳලා හරනවා. බුදුරජාණන් වහන්සේ ඇයි මේ ආදීනව සංඥාවක් දේශනා කරන්නේ? දැන් සමහරු මේ මේ වගේ ඒවාත් අරගෙන ගලපන්න හදනවා මේ අර ලෝකෝත්තර භූමියටම කෙලින්ම එකතු කරන්නට. ඒකල මේ වචන වලට පවා එක එක නිරුක්තියර්ථකතන දෙන්න උත්සාහවත් වෙනවා. දැන් මේ මේ සංඥාවෙන් බලාපොරොත්තු වෙන්නේ කෙනෙක්ව මේ කෙලින්ම මේ ටිකෙන් විතරක් නිවන් දක්වන්න නෙමෙයි. එයාට මෙතන මේ මෙතන උපද්ද ගන්න මේ සංඥාව නිසා උපද්ද ගන්න කලකිරීම හේතු කරගෙන යාව නිවනට අරගෙන යන්න පුළුවන්කම තියෙනවා. ඒක නැහැ කියන්නේ. දැන් මේ ටිකෙන් විතරක් නිවන කියන දේ බලාපොරොත්තු වෙන්න. ඒකට ආර්ය මාර්ගයට එයා ප්‍රවේශ වෙන්නට නම් ඒ සම්මා දිට්ඨිය මූලික කරගෙන තමයි යා මේක වඩන්නේ. ඒකට එයා ආදීනවේ බලනවා. ආදීනවේ ගැන බලන්නේ යා මේ පිළිබඳව තියෙන සුභ සංඥාව, සුඛ සංඥාව අයින් කරගන්න අවශ්‍ය නිසා. එයා කයේ කලකිරුණෙක් කොට වාසය කරනවා. මේ විදිහේ කයක් උරුම කරගෙන මේ කය රකින්නට වඩා එයා බොහොම කැමැත්තෙන් කරනවා නිවන් දකින්න උත්සාහවත් වෙන එක. අර චක්ඛෝනි හායන්ති මමායිතානි කියලා කියන්නේ. සෝතේව හායන්ති තථාහි දේහෝ. මේ ඇස් නැති වෙලා යනවා, කන් නැති වෙලා යනවා, එසේම මේ කයත් විනාශයටපත් වෙනවා කියලා. මේ ඇස් නැසුණාවේ කියලා චක්කු බාලතරුණ මහසේ භාවනා කරනවා, වීරය කරනවා. ඇයි? දැක්කා ආදීනවය මෙච්චර ප්‍රධානයි කියලා. එනිසා ඔබ सिद्ध කරගත යුතු වෙන්නේ මේ ආදීනව සංඥාව ප්‍රධාන කරගත යුතුයි. ආදීනව සංඥාව ප්‍රගුණ කළ යුතුයි නිරන්තරයෙන්ම ඔබේ ජීවිතය තුළ. ඉතින් මේ විදිහට අද දවසේදී ආදීනව සංඥාවන් සිත කරගෙන ධර්ම ශ්‍රවණය කරගත්තා. මේ सिद्ध කරගත්ත සියලු කුසල ධර්මයන් පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට අවසරයි මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලා දෙනමතම කොම්මිවණින් සැනසීම පිණිසම හේතු පාරමිතාවක් වේවා කියලා අනුමෝදන් කරනවා. ඒ වගේම දෙවියන්ටත් අපි මේ පින් අනුමෝදන් කරමු. ආකාසත්තාච බුම්මත්තා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං බෝධයන්තු සිවං පදං ඒ වගේම මේ පරිලෝ යන්න තියදුණු ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ.